ඉරිදා සංග්‍රහය ඉරිදා සංග්‍රහය සුභාවිත ගීතේ මధుර අර්ථ සහ රස භාව විමර්ශනය කරන ඉරිදා සංග්‍රහය ඉදිරිපත් කරන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා හා මානව විද්‍යා අධ්‍යනාංශයේ ආචාර්ය ප්‍රනිත් අබේසුන්දර යමකු යම් වේදිතයක් විඳ ගැනීමෙන් පසු චලන රේඛා වර්ණ ශබ්ද හෝ වචන සංයෝග මගින් ඒ වේදිතය ඒ අයුරින්ම අන්‍යයන් තුලද දැනවීම කලාවේ කාර්යයයි. ලියෝ තෝල්ස්තෝයිගේ මේ අදහස වේදිතය කියලා කියන්නේ ෆීලිං කියන එක. හැඟීමක් විඳ ගන්න දෙයක්. අද ඉරිදා සංග්‍රහය අරඹන්නේ කලාව පිළිබඳ ඒ සංක්ෂිප්ත අදහස සමග. මහාගමසේකර කලාකරුවා රිද්මය පිළිබඳ පුදුමාකාර පරිශන කළා. ඔහු ඒ ගැන හරි උනන්දු වුණා. සේකරයන් වාගේම මානවසිංහ කලාකරුවාද රිද්මය පිළිබඳ සංවේදී බවක් දැක්වුවා. මොනිදාස කුමාරතුංගයන්, ආරීසෙන් අහුබුදු මේ වගේ රචකයින්ගේ නිර්මාණ පරීක්ෂා කරන විට මේ බව හොඳටම පසක් වනවා. ජනශ්‍රුතියත් සම්භාව්‍ය සංගීතයත් මේ දෙකේම සම්මාල් සාහිත්‍යයේ පෝෂණය ලැබූ රත්නශ්‍රී විජේසිංහ වැනි නූතන කවියෙක් තමන්ගේ නිර්මාණවලට ගීපද රචනාවලට විවිධ රිද්ම රටා ගොඩනංවන ආකාරය උපයෝගී කොට ගන්නා ආකාරය ඊටම කදිම අධ්‍යක්ීම් සමුදායක් ප්‍රේක්ෂකයින් ශ්‍රාවකයින් පාඨකයින් වන අපට ලං කර දෙනවා ඉරිදා සංග්‍රහයේ ආරම්භක ගීතය වශයෙන් තෝරගත්තේ ඉන්ද්‍රාණි බෝගඩ ගායන ශිල්පිනිය ගැයූ ගීතයක්. මේ ගීතය සංගීතවත් කළේ චන්ද්‍රදාස බෝගොඩ සංගීතවේදියා. ඉන්ද්‍රාණි බෝගොඩ ගායන ශිල්පිනියගේ අයියා, වැඩිමහල් සහෝදරයා. පුෂ්පතරංග රණතුංගගේ නම තමයි සඳහන් වෙන්නේ ගීතයේ රචකයා වශයෙන්. පුෂ්පතරංග රණතුංග කියන්නේ දයාද අල්විස් කිවිඳිය ගුවන්විදුලි නිෂ්පාදිකාවගේ පුත්‍ර රත්නය ඔහු පසු කාලයක පුවත්පත් කලාවේදියෙක් හැටියට ප්‍රසිද්ධ වුණා. සෝමපාල රණතුංග තමයි ඔහුගේ පියා. සෝමපාල රණතුංග ශෛල කල්යාණී S2 වැනි ඊටාම ප්‍රසිද්ධ වූ රසවත් නවකතා දෙකක් රචනා කළා. අපි සමන් දෙමු ඉන්ද්‍රාණි බෝගඩගේ මිහිරි කටහඬට දැඩි ශීත කාලය ඊතා කටුකයි. එම කටුක බව තුල සතුටක්ද ඇත. සීතලේ සැතපුම් හතරක් පමණ බයිසිකල් පදින මා හැර තවත් කිසිවකු පාරේ සිටියාදැයි මට මතක නැත. හේතුව ශීත ඍතුවේ උදේ පාන්දරින් කවුරුවත් ගමන් බිමන් නොයන බැවිනි. ඇතැම් දිනයන්හි බයිසිකලය පැදගෙන ගොස් උස්තාද්ගේ නිවස අසරින් බසින විට දැඩි ශීතල නිසා මගේ ඇඟිලි හැඬලෙන් මුදවා ගන්නට නොහැකි තරම් විය. ඇඟිලි හැඬල් එකටම වකුටු වී ඇත, රත් පැහැවි ඇත. කෙසේ හෝ තබ්ලාවද ලිහාගෙන උස්තාද්ගේ ගෙදරට යන මා මුල්ලකට වී සීතල තුනී කර ගැනීමට අත් දෙක කටට තබාගෙන පිඹිමි. මිසේ සිටින ඇතැම් අවස්ථාවන්හිදී පහතමාලයේ සිට අප වෙත පැමිණෙන උස්තාද් මොනවද ඔබ කරන්නේ? තබ්ලා ප්‍රැක්ටිස් කරන්නේ නැද්ද යනුවෙන් හින්දි භාෂාවෙන් කියනවා. වයපන් වයපන් උස්සනින් පවසනවා. ಭಾರತ ජීවිතයේ චමත්කාරයේ සනත් නන්දසිරි එසේ ලියා තිබුණා. ඔහු අප වෙත පවසා සිටි පරිදි නිරන්තරයෙන් වීදිවල යන විට ගෙවල් වලින් ඇසෙන්නේ භජන් ගීතයි. ඒ බඳු භජන් ගීතයක් මොහමඩ් රාෆි ගායනා කළ ගීතයක් ඉරිදා සංග්‍රහයට මෙසේ එක් කරන්නට කැමතියි. මේ ගීතය රචනා කළේ පණ්ඩිත් රාමචන්ද්‍ර බගෝරා විසින්. පණ්ඩිත් ශිවරාම් මේ ගීතය සංගීතවත් කළා. ගායනා කරන්නේ මොහමඩ් රාෆි. Hindu Muslim එකතුවක්. හින්දුවරුන් පණ්ඩිත් වෙනවා මුස්ලිම් වරුන් උස්තාද්ලා වෙනවා. ඉන්දියාවේ සංස්කෘතිය එයයි. අපි සවන් දෙමු ඉරිදා සංග්‍රහයෙන් මේ ಭಾರತೀಯ භජන් ගීතයට. Thank you. پر کرے گمان بندے کس پر کرے گمان کس پر کرے گمان تو ہے دو دن کا مہمان بندے کس پر کرے گمان بندے کس پر کرے گمان کس پر کرے گمان تو ہے دو دن کا مہمان بندے کس پر کرے گمان بندے کس پر کرے گمان کس کام کے یہ تیرے محل اچاری کس کام کی جو نکلے دھوم سے سواری کس کام کے یہ تیرے محل اچاری کس کام کی جو نکلے دھوم سے سواری سونا بھی پہنے چاندی بھی پہنے سونا بھی پہنے چاندی بھی پہنے پہنے ہیرے موتی پر یہ نہ سمجھا بندے اس میں خراب کیا جو کچھ بھی ہے وہ اس کی نوران جوتی نوران جوتی دولت کے چکر میں تو بھولا رے بھگوان بندے کس پر کرے گمان بندے کس پر کرے گمان کس پر کرے گمان تو ہے جو دن کا مہمان بندے کس پر کرے گمان بندے کس پر کرے گمان یہ دنیا ہے چھل کا سپنا کبھی ہے پرائے ایک پربھو نام اپنا یہ دنیا ہے چھل کا سپنا کبھی ہے پرائے ایک پربھو نام اپنا دھن ہے ماٹی تن ہے ماٹی تھن ہے ماٹی تن ہے ماٹی اس پر کیا اترانا مان لے کہنا او دیوانے سب کو چھوڑ کے پربھو نام جپنا پربھو نام جپنا سمے پچھتائے گا جب نکلیں گے رے پران بندے کس پر کرے گمان بندے کس پر کرے گمان کس پر کرے گمان تو ہے دو دن کا مہمان بندے کس پر کرے گمان بندے کس پر کرے گمان کس پر کرے گمان بندے کس پر کرے گمان කුකුරුම් පුතේ උඹට අම්මා අඬ ගැහුවා. අලු කොබෙයාගේ නාද කිරීම ගැන අපේ ගම් කූඩු ඔල ඇත්තෝ මෙහෙම කියනවා. ඔවුන් නාද කරන්නේ මීපුප් ලදින්, දරුණු ලදින්, මගේ පුතා කෝකෝ යන තාලයටලු. මේත් එක්ක සම්බන්ධ වුණු දුක්මුසු කතාවකුත් තියෙනවා. ඔන්න එක කාලයක අලු කුබේ ජෝඩුවකට දරු සිඟිත්තු කීප දෙනෙක් හිටියා. දරුවෝ කූඩුවේ තියලා මේ දෙන්න කෑම හොයන්න ගියා. පැණි පිරුණු මල්, ඒ කියන්නේ මී මල් හොයලා ගෙනල්ලා කුරුළු කූඩුව තිබුණු ගහපා මුල ගල් තලාව උඩ තිබ්බා. අවුරස්නෙට ඉක්මනින්ම ගල රත් වෙන වගේ මේ කුරුළු අම්මටයි තාත්තටයි දැනුමක් තිබුණේ නැහැ. ගලේ රස්නෙටයි අවුරස්නෙටයි මේ මල් ටික හේබා වෙලා වේලිලා ගියා. කොබේ ජෝඩුව හිතුවේ දරුවෝ විහිං මේ මල් ටික නාස්ති කරලා දැම්මා කියලයි. ඉක්මනින් කේන්තිගත්තු මේ දෙමහල්ලෝ කිසිම වග විභාගයක් නැතුව දරුවෝ ටික අල්ලලා ගලේ ගහලා මරලා දැම්මා. මේ දුක්ඛිත සංසිද්ධියේ හිඳ සක්කර දෙවියන්ගේ පාණ්ඩු කම්බල සෛලාසනේ උණු උනා. උන්නාන්සේ තමුන්ගේ ඇස් දාහෙන් බැලුවා කාටද විපත්තියක් උනේ? මං කාටද පිටෝ වෙන්න ඕනේ කියලා. එතකොටම දැක්කා මේ කුරුළු දරුවන්ගේ මරණය. ඊට පස්සේ සක්‍රදීයෝ මල් දැස්සක් වැසෙව්වලු. හේබා වෙලා තිබුණු මලුත් පිබිදුනාලු. මේ මල් වැස්ස දැකපු කොබේ ජෝඩුව පුදුම වුණා. ඒ විතරක් නොවේයි. තමුන්ගේ දරුවෝ නිර්දෝෂයි කියලාත් හිතුවා. එදා ඉඳලා ඔවුන් දරුවන් ගැන සිහි කර කර මීපුප් ලදින් දරු නොලදින් මගේ පුතා කෝකෝ කියලා අඬ ගහනවලු අඬනවලු මන්නිකරේ වැහි බිත්තරේ නමින් පොතක් ලියලා තිබුණා සෝමරත්න බෝගස්වැව කවියා. ඒ පොතෙන් තමයි මේ කතාව උපුටලා දැක්ුවේ. මේ කතා මේ ජනශ්‍රුති ජනකලා මානව විද්‍යාඥයෝ අධ්‍යයනය කරනවා. සංස්කෘතිය පිළිබඳ අධ්‍යයනය කරනවා. කුමාර ලියනගේ කවියා කුමාරලීනගේ වගේම ජනස්තුති අධ්‍යයනය කරපු ආభాසය ලැබපු තවත් කවියෙක් තමයි විශිෂ්ට විදිහටම රත්නශ්‍රී විජේසිංහ. කුමාරලීනගේගේ ගීතයකට යොදා ගන්නවා පුවතක්. මේ අලුකොබෙයගේ පුවත ඔහු නූතන සමාජයට ගැලපූ හැටි ආචාර්ය රෝහණ වීරසිංහගේ සංගීතයෙන් විශාරද දීපිකා ප්‍රියදර්ශිනී මෙසේ ගායනා කළා. Thank you. දෙකොට පාළුව ඇහැරිලා සුචරිත ගම්ලත් මහාචාර්යතුමත් රත්නශ්‍රී විජේසිංහ කවියාත් මහගමසේකර පිළිබඳ කළ විවරණේ මහගමසේකර සහ සමාජ යථාර්ථය පොතේ බින්දු බින්දු මල් කියන ගීතය ගැන විශේෂයෙන් ලියා තිබුණා. ආචාර්ය දයාරත්න රණතුංග ගායන ශිල්පියයි මේ ගීතය ගායනා කළේ. සේකරයන්ගේ කදිම නිර්මාණයක්. මේ නිර්මාණය, මේ රචනය, ගීපද මාලාව සංගීතවත් කළේ ආචාර්ය පණ්ඩිත් අමරදේවයන්. අප කල්පනා කළා ඉරිදා සංග්‍රහයට ඒ ගීතය එකතු කරන්නට. එහි පරිකල්පනය ඊටමත් අනගි. මේ ආචාර්ය දයාරත්න රණතුංග මහාචාර්ය අමරා රණතුංග ගැයූ ගීතයක් පිපි මල් බින්දු බින්දු මල් අතු අද පිපි මල් ආසේ කරු ගණනේ පිපි මඳ තුලගේ ලැබෙන්නේ බින්දු බින්දු මල් අතු අද පිපි මල් බින්දු බින්දු මල් අතු අද පිපි මල් ආසේ කරගනනේ තිති මල සුරගේ ලැබෙන්නේ වටවි උඩුගුවනේ බමරවල් කිං යනවන්නේ බින්දු බින්දු මල් අතුවද පිපිමල් බින්දු බින්දු මල් අතුවද පිපිමල් ආතේ කරුගණනේ දිවි මල් සුරගේ සුවඳ රඳ දෙමිනේ තාලයට චාමර සොලවන්නේ බින්දු බින්දු මල් අතුවද පිපි මල් බින්දු බින්දු මල් අතුවද පිපි මල් ආසේ කරගනනේ පිපි මල් සුරගේ නැති තොරණ නැතිනේ ුවන් කල පලමන බබ යන්නේ බින්දු බින්දු මල් අතුවද පිටි මල් බින්දු බින්දු මල් අතුවද පිටි මල් ආතේ කරු ගණනේ පිටි මල් සුලගේ ලැබෙන්නේ අතුවර පිටි මල් ඉන්නු දෙන්නු මල් අතුවර පිටි මල් ආතේ තරු ගණනේ පිටි මල් තුලනේ ලැබෙන්නේ ඉරිදා සංග්‍රහය පිළිබඳව ඔබේ අදහස් යෝජනා චෝදනා අපට ලියා එවන්න මෙන්න මේ ලිපිනයට. නිෂ්පාදක ඉරිදා සංග්‍රහය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව කොළඹ 7. නිෂ්පාදක ඉරිදා සංග්‍රහය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව කොළඹ 7. ඉදිරිපත් කළේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා හා මානව විද්‍යා අධ්‍යනාංශයේ ආචාර්ය ප්‍රනීත් අබේසුන්දර ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සිංහල සංගීතංශය වෙනුවෙන් ඉරිදා සංග්‍රහය නිෂ්පාදනය කළේ දිල්කා විමර්ශනී හඳුගලයි